විද්‍යාත්මක ප්‍රශ්නයක් ඒක. විද්‍යාත්මක ප්‍රශ්නයක්. කායානුපස්සනාව වේදනානුපස්සනාව කියන ධර්මකාරණා දෙක, පස්සනා දෙක මුල් කරගත්ත ප්‍රශ්නයක් කියලා අපිට කියන්න බෑ. ඒක ධම්මානුපස්සනාව, චිත්තානුපස්සනාව එකතු කරගත්ත සතර සටිපට්ඨාණයෙන් අටගත්ත ප්‍රශ්නයක් ඇටියටයි අපි දකින්නේ. මේ කය කියන එක කයක් නෙමෙයි ඉතල ඒක තේරුම් ගන්න අපි ඉතාලගෙන ඉන්නේ. මම කියන්නේ මේ ස්වරූප ෆොටෝ එකක් නේ. ආ මේක මගේ ෆොටෝ එකක් නේ. මම කියලා මම හිතනවා මෙන්න මේ රූපේ. හැබැයි ඒ රූපේ ඇත්තටම මම නෙමෙයි. සෛල ගණනාවක් එකතු වෙච්ච නිසා රූපයක් වගේ පේනවා. මොකද රූපයක් වගේ අන්න වයන්නක් ගේ යන්න කියන එක හුන්නට බෝල් කරලා රවුම් කරලා තියන්න ඕනේ. ඒක තමයි වටිනාම වචනේ වාක්‍යය. සෛල රාශියක් කෝටි බිලියන ගාණක් සෛල එකතු වෙච්ච නිසා රූපයක් වගේ පේනවා වගේ පේනවා ඒ වගේ පේන එක මම කියලා මම වැඳලා පිළිගන්නවා ඒකට මම පවුඩර් ගන්නවා කොණ්ඩ පීරනවා අන්දවනවා කවනවා අර පොඩි ළමයින්ට කවනවා වගේ දැන් මම වළඳනවද නෑ මම කවනවා මට කවා ගන්නවා මට කවලා පොවලා නිදි කරවලා පවන් ඒ රූපේ මම පරිස්සම් කරනවා මේක තමයි මේ ලෝකයේ තියෙන ලොකුම දෘෂ්ටිය ලොකුම දෘෂ්ටිය තථාගතයන් වහන්සේ සම්බුද්ධ ඥාණයෙන් දුටුවා පුද්ගලයේ සත්‍යෙ නෑ මිනිස්සු ඔක්කොම එක නඩත්තු කරනවානේ ඉස්සෙල්ලාම මොනවා කරන්නද කියලා ඔක ගලවලා ඉන්න ඕන ලෝකෙ දින ලොකුම දෘෂ්ටිය ඔක සමහර වෙලාවට නිරෝධ සමාපත්තිය පතාගෙන මාර්ගඵල නිවන් අවබෝධ කිරීම පිණිස වඩන පුරුදු කරන කමඨාන්ලාභීන් පවා මේ දෘෂ්ටියේ ඉන්නවා. භාවනාවට යන්නේ භාවනාවට යන හරි මේ මොකද දැන් කරන්නේ? කොණ්ඩේම පිරලා ලස්සනට යන්න එපාය. පනාව අරගෙන කොණ්ඩ පිරලා පවුඩර් දාලා සෝට් එකේම ලස්සනට අඳලා ටයි කෝට් විතරයි නැත්තේ ලස්සනට අඳලා පිළිවෙලට අයින් කරලා දෙන්න. දැන් භාවනාවේ ඉන්න කෙනෙකුට අයින් කරන්න ඕනේද? ඇස් දෙක ලවුවට පස්සේ පේනවද? අනිත් අයට පේන්න බෑ. ලස්සට පිරිසුදුවට පිළිවෙලට ඉන්න භාවනා යෝග පිළිවෙලට ඉන්න භාවනා යෝගී. පිළිවෙලට ඉන්න භාවනා යෝගියා පිළිවෙල එයා ඔප්පු කරන්න ඕනේ එයාගේ සංවරකමින්. සංවරකමින්. හැබැයි එයා ඔප්පු කරන්න හදන්නේ. එහෙනම් එයාටත් ඒ දෘෂ්ටිය තියෙනවා. දෘෂ්ටිය තියෙනවා. එහෙනම් මේ සිත අතන තිබ්බාම වේදනාව නැති වෙනවා. මෙතන තිබ්බාම වේදනාව නැතුම් මොකද්ද මේ සිත කයත් එක්ක තියෙන ගනුදෙනුව? මේ සෛල වලින් ඒක රාශි වෙච්ච කය අරියට තේරුම් ගත්තේ නැත්නම් ඊළඟට කියන පණිවිඩය තේරෙන්නේ නැහැ. දැන් ස්වාමීන් වහන්සේලා පන්දා පැවිදි කරනවා. පන්දා පැවිදි කරලා ස්වාමීන් වහන්සේලාට දෙනවා අංක අංක 1 2 3 4 කියලා 5000ක්ම දෙනවා. දීලා කියනවා පළවෙනි සීනුව එහෙම නැත්නම් මේ යකඩ කැලලට තව යකඩ කැලලකින් ගැව්වාම ඔබ වහන්සලා 1 3 1 3 පා අත 9 11 13 15 17 19 21 මෙන්න මේ විදිහට අංකයක් ඇර ඇර එකත් පසකව සිටින සේක්වා උපදේශයක් දුන්නා පළවෙනි එක. දෙවෙනි එක ගැව්වාම 1 2 3 4 5 කියන විදියට ඒක රාශිය වෙන සේක්වා. ඊළඟට දුන්නාම 1 දකුණු පැත්තෙන් 2 අනිත් පැත්තෙන් 3. එකට පිටිපස්සෙන් 4 දකුණු පැත්තෙන් 5 අනිත් පැත්තෙන් 6 මේ විදියට අපි ක්‍රමවේද 10ක් උගන්වනවා. උගන්වලා ලොකු පිටින් දිගිලා එකක් ගාපු ගමන් ඔක්කොම මෙහෙන් මෙන් කරකලා කරකලා කරකලා කරකලා ඔක්කොම ටික එක රතුනම ලස්සන චෛත්‍යයක් පේනවා. කට්ටිය ෆොටෝ ගන්නවා බලන නියම චෛත්‍යයක්. ආයි තව එකක් ගැව්වම අරෙන් දුනා මෙහෙන් දුනා දැන් එකට පැත්තෙන් දෙකයි තුනයි දෙපැත්තෙන් ඉන්න ඕනේ. ඕම ආයෙම ජයසිරි මා බෝධිය. ඕම් ඔක්කොම ලස්සනට කොළ ඔක්කොම දෙලි දිලිසෙනවා. ගහක් කැල්ලා. ගහ ඒකත් මිනිස්සු ෆොටෝ ගන්නවා. නැවත එකපාරටම තට්ටුවක් ගාපු ගමන් හඳ තියෙනවා වලාකුළු තියෙනවා ලස්සන පරිසරයක් චිත්‍රයක් ඇඳිලා ඇත්තටම බෝධියක් බෝධියක් චෛත්‍යයක් එහෙම නැත්නම් රාත්‍රියේ එහෙම චිත්‍රයක් එතන තියෙනවද මොකද්ද එතන තියෙන්නේ එතන තියෙන්නේ ස්වාමීන් වහන්සේලා 500 නමකගේ කය ස්වාමින් වහන්සේලා 500 නමකගේ කය මේම එකතු වෙලා හිටියාම චෛත්‍ය වුණාලු අර විදිහට එකතු වුණා බෝධිය වුණාලු මේ විදිහට එකතු වුණා චිත්‍රයක් වුණාලු තවත් විදිහට එකතු වුණා මොනරෙක් වුණාලු දැන් මොනරු ඉන්නවද එතන මොනරෙක්ලු ලස්සනට මොනර අපේන ෆොටෝ ගල බල මොනරමයි මොකද්ද කියලා වම ඕන කෙනෙක්ම මොනරෙක් නේ මේක ඉතින් පොඩි ළමයිකින් යවොත් කියන්නේ ඇත්තට මොනරෙක් නෙමෙයි ඒක එහෙනම් මේ කයත් ඒ ධර්මතාවයල තියෙන්නේ එකම සෛලෙලු ක්‍රෝරසෝම් 46ක් තියෙනවා ජෝඩු 23ක් තියෙනවා මේ ක්‍රෝරසෝම් ජෝඩු 23 DNA RNA වලින් හැදිලා තියෙන්නේ මේ සෛලය කෝටි දෙකක් මෙහෙම එකතු වුණාම හදවත කියලා කියනවලු තව කෝටි තුනක් එකතු වුණාම ටිකක් ලොකු හදවතක් නෙවෙයි නෑ ඒකට පැනවලු කියලා කියනයි අර හැඩේ වෙනස් නේ අරකට චෛත්‍ය කිව්වලු මේකට බෝධිය කියනවා හැබැයි ඔක්කොම 5000 ඉන්නේ මේ විදිහට මේ සෛල ඒක රාශි ඒක රාශි වෙනකොට දත් ඇස් කන අරෝමය කළ දැන් වෙන වෙනම ඇදිලා හැම හැදිලා දැන් මිනිස්සෙක් ඉන්නවලු දැන් අර ස්වාමීන් වහන්සේලා ඔක්කොම විසිරිලා තම තමන්ගේ භාවනා කුටිවලට එහෙම නැත්නම් සේනාසන වලට භාවනා යෝගී ඉන්න වැඩ වැඩියාම දැන් අර කෙන කතන්දර තියෙන මොන රත්න චෛත්‍යයක් නැ බෝධියක් නැ චිත්‍රත් නැ මොකවත්ම නැහැ ඇයි? ඒ නෑ මොකවත් නෑ. එහෙම එකක් තිබිලා නෑ. ඒ වගේලු මේ සෛල ටික ඔක්කොම ගලවලා බැලුවාම අර ඉදිකට තුලට ගන්න පුළුවන් කියලා සෛල තියනවලු කෝටි ප්‍රකෝටි ගණන් මිනිස්සු සත්‍ය කවුරුත්ම නැල්ල. කොහොමද අදවත? අදවත කොහොමද? අදවත නෑ දූවිල්ලක් තියෙන්නේ. අණු ටිකක් තියෙන්නේ. මෙන්න මේ විදිය තුල මේ කය හැදිලා තියෙන. එතන සත්වේ පුද්ගලික ඇත්තටම නැහැ. මේක හැමෝම දන්නවා තපස්වරු. මේක විශ්වාස කරන්නේ නැති මිත්‍යා දෘෂ්ටියක් තිබුණත් විතරයි. ඒ නිසා එයා යාව නඩත්තු කරනවා. එයාට එයා සැප දෙන්න හදනවා. එයාව එයා පරිසම් කරනවා. ඒ පරිසම් කරලා සැප දීලා නඩත්තු කරන නිසා එයා මේ ලෝකයේ සියලුම නාම රූපات එක්ක ගැටෙනවා. මේක තමයි මිත්‍යා දෘෂ්ටිය ලොකුම දෘෂ්ටිය මේක. එතකොට දැන් අපේ ප්‍රශ්නෙට එනවා මේ කයේ කොයි හරි තැනක දැන් කයේ 100 පවත්තන්න කොයි හරි තැනක රිදෙනවා. රිදෙනවා කියන්නේ මොකවත් නෙමෙයි. එතන තියෙනවනේ අර විදිහට එකකිට සෛල. දැන් මුළු කයේම තියෙන සෛලනේ කෝටියක් විතර. කෝටි නෙමෙයි මේක ට්‍රිලියන වලින් නිකන් උදාහරණයකට කෝටියක් විතර ගත්තා. කෝටියක් විතර තියෙන සෛලන ලක්ෂ 3ක් විතර තියෙනවලු ධනිසේ. ඒ ලක්ෂ 3 එක්ක තැලිලා. නැත්තම් සමහර සෛල කැඩිලා. එහෙම නැත්තම් සමහර සෛල මැරිලා. සමහර සෛල කුණු වෙලා. වෙන්න පුළුවන්. වැදිනාම එයා නිතරම ඇවිදිනකොට, කෙටෙනකොට, තැලෙන්න පුළුවන්, කැඩෙන්න පුළුවන්, මැරෙන්න පුළුවන්, කුණු වෙන්න පුළුවන්, මොනාර එකක් වෙන්න පුළුවන්. අන්න ඒ නිසාලු රිදෙන්නේ. ඇත්තටම වේදනාව කියන්නේ මොකද්ද? සෛලවල පිළිවෙල අපිළිවෙල වීම. කෙටියෙන් කියනවා නම්. ඇත්තටම වේදනාවක් කියලා එකක් නෑ. මේ සෛලවල පිළිවෙලක් තියෙනවා. ෆයිල් එකක් තියෙන විදිහට ලස්සනට මේ පිළිවෙල කරලා තියෙනවා. ඒ පිළිවෙල අපිළිවෙල වුණොත් රිදෙනවා. මෙතන පොඩ්ඩක් කැක්කම. එතන කැක්කම මෙතන සෛල අපිලි වෙලායි. එක්ක මොනාර වැඩිච්ච නිසා සෛල තැලිලා. මොනාර හේතුවක් නිසා මොනාර එකකට යන ගමන් ඇප්පුණා. ඇප්පිච්ච නිසා සෛල තැඩු කැඩුනා. එහෙම නැත්නම් එතනින් ලේවලට යන්න බෑ උෂ්ණත්වයට යන්න බෑ වතුරට යන්න බෑ. දැන් තෙතමනේ තියෙන්න එපා. ඒකේන ආපෝ ධාතෝ වායෝ ධාතෝ තේජෝ ධාතෝ තුනටම යන්න බෑ. වායෝ කියන්නේ මොකද්ද? ඔක්සිජන්. ඔක්සිජන්ට යන්න බෑ. ප්‍රාණවායුට යන්න බෑ. ආපෝ කියලා කියන්නේ ලේ වලට යන්න බෑ. තේජෝ කියන්නේ උෂ්ණත්වයේ 37ක් ඒ නොලෙතෙන් 37ක් නෑ. 31යි තියෙන්නේ. උෂ්ණත්වය මදි නිසා කැක්කම එනවලු ඔක්සිජන් මදි නිසා කැක්කම එනවලු. අර තැලිච්ච නිසා එතන ලේ යන්නේ ලේ අඩු නිසා කැක්කම එනවලු. එහෙනම් ආපෝ වායෝ තේජෝ කියන මේ ආකාර තුනෙන් මොනවාරි එකක් ඇනහිට්ටොත් අවශ්‍ය තරම මදි වුණොත් ඒ ගමනාගමනට බාධකයක් කරන ඕ කැක්කුම කියලා කියනවා. කකියනවා කියනවලු. කට්ටකින් අනිනවා. අල්ලන්න බැරි දෙනවා කියනවලු. ඊයේ ඉඳලා කැක්කුම පණ යනවා කියලා කියනවා. මේ වචන වල ඔක්කොම කියන්නේ මොකද්ද? සෛල අපිලිවෙල වුණා. තැළුණාය, කැඩුණාය, මැරුණාය, කුණු වුණාය. අවශ්‍ය තරම් ආපෝ ධාතු, ලේ ධාතු නැතය. අවශ්‍ය තරම් ප්‍රාණ වාතය නැතය. අවශ්‍ය ඔක්සිජන් නැත්නම් තේජෝ ධාතු නැතය. එහෙම නැත්නම් ඒ තුනට එතනින් යන්න බෑ. ඒ ස්නායුවරා යන්න බෑ. ගමනාගමනට බාධකයක් ඇති වෙලා. ඔන්න ඔය කතන්දර ටික අර රටේ නැති නම් වලින් කියනවා. පුතුම වැඩි දොස්තර මාත්‍යා කකින්නවා කියන කකුල බිම තියන්න බෑ. දෙදෙන්න මෙතනලු කකුල බිම කියනවා. ඒ කියන්නේ මොකද්ද? එතනේ සෛල වලට අර කියන ප්‍රශ්නේ තියෙනවා. දැන් මේක තමයිලු වේදනානුපස්සනාව. තපස් වල ඉන්න සමහර කට්ටියගේ වේදනානුපස්සනාව අරන් බැලුවාම අපිට මේ ලෝකෙම අමතක වෙනවා. ඇනටොමික් තෙරපි කියලා කියනවා. ඒක වෛද්‍ය විද්‍යාවේ ඒක පරතිටම ගිහිල්ලා මේ කය ගවේෂණය කරලා තිනවලු සීමාවෙන් එහාට මේ ලෝකේ කවුරුත් ඒ විද්‍යාව දැනගෙන හිටියේ නැල්ලෝ භාග්‍යතුන් වහන්සේගේ මේ තරමට කිට්ටු වෙලා එච්චර දන්නවලු සෛලයක් නිර්මාණය වෙන විද්‍යාව එයා දන්නවා වළඳනකොට රොටි කෑල්ලක් ඒකේ සෛලයක් හැදෙනවා නම් මෙන්න මේමයි සෛලය හැදෙන්නේ. ඒ සෛලය හැදුනට පස්සේ සෛලයේ මෙන්න මේ විදිහට DNA RNA නිර්මාණය වෙන්නේ. ඒකේ ක්‍රියාකාරීත්වය මේ විදිහට සිද්ධ වෙන්නේ. එයා මේ විද්‍යාව සම්පූර්ණයෙන් ප්‍රත්‍යක්ෂ කළා. ඉච්චර ගව ජීවිත කාල අවුරුදු 80ක්ම කරලා තිනේ ඕකමනේ. වෙන මොකවත් කරලා නැහැ. එහෙනම් මේ කියන සෛලවල ඒ කියන ප්‍රශ්නය ඇති වුණාම දැන් සිත කියන්නේ මොකද්ද? ශක්ති විශේෂයක් නේ. ඒ ශක්ති විශේෂය අපි අරගෙන ගිහලා එතන තියෙනවා. මෙතන රිදෙනවා. එතන මෙනෙහි කරන. ඒ මෙනෙහි කරනකොට මගේ සිතකින් එතන පිටවුවාම මුළු කයෙම තියෙන ශක්තිය එකතු වෙනවලු එතනට. දැන් යටින් යනවලු උල්පත් 25. ඒකට මිලිමීටර් දෙකේ උල්පත් තුනේ උල්පත් හතරේ උල්පත් මිලිමීටර් 12 අඟල් භාගයක විතර උල්පතක් මිලිමීටර් 25 අඟලේ විතර උල්පතක් මිලිමීටර් 49 50 වගේ අඟල් දෙකේ උල්පතක් ඕම උල්පත් ගණනාවක් යටින් දිනවලු දැන් ඒ හැම එකටම බට ගාලා ගන්න බෑනේ. මම මොකද කරන්නේ? කවේ 12ක් විතර ඉදින්න ආරන ලොකු ලිඳක්. අර උල්පත් ටික ඔක්කොම අවුෙන් ඩෑරුවාම අර උල්පත් ටික ඔක්කොම මොකද වෙන්නේ? එතනට එකතු වෙනවා. ඒකට කියනවා ලිඳ. එහෙමද කියන්න ඕනේ උල්පත් 13ක එකතුවද කියලා කියනවා. උල්පත් 13ක එකතුව කියන්නේ ලිඳ කියලා කියන ඔක්කොම එකතු වෙලානේ. ඒ වගේ මගේ මුළු ਸਰවාංගම තියෙන ප්‍රාණ ශක්තිය කියන අණු ටික අර සිත කොතනද තියෙන්නේ? එතනට එකතු වෙන්නේ. තිබ්බා සිත රිදෙන තැනක අර අණු ටික ඔක්කොම එතනට එකතු වුණා. දැන් එතන ප්‍රාණ ශක්තිය වැඩි වෙච්ච ගමන් ඉක්මනට ලේවලින් පට්ටිකා හදනවා. අර තැලිච්ච ටික ඔක්කොම නිරෝගිමත් කරනවා. කරන්න බැරි ඔක්කොම අයින් කරලා ලේවලට මිශ්‍ර කරනවා. අලුත් සෛල හැදෙනවා. අර වේදනාව දවසින් දෙකකින් නිරෝධ වෙලා යනවා. වේගවත් වැඩි නම් පැය දෙක තුනකින් හරියනවා. එතකොට අපේ කය නිරෝගීමත් කරන එක ක්‍රමයක් තමයිලු වේදනානුපස්සනාවෙන් රිදෙන තැන සිත පීඨවල සිය පවත්තන එක. හැබැයි එහෙම කරනකොට සමහරට අපේ මුළු සර්වාංගෙම තියෙන ශක්තිය එතනට එකතුන එතන වේදනාව යනවා මුළු සර්වාංගෙම ප්‍රාණ ශක්තිය අඩු වෙනවා. ඊට පස්සේ අගරි දෙන්න ගන්නවා. එහෙනම් මේ වේදනානුපස්සනාව වඩන භාවනා යෝගීන් රිදෙන තැන්වල වේදනාව මෙනෙහි කළා මෙනෙහි කළා මෙනෙහි කළා පස්සේ කාලයක් යනකොට තේරුම් ගන්නවලු හැම තැනම ඔය ප්‍රශ්නේ එනවා. එහෙනම් මේ වේදනාන් පස්සනාව හරියන්නේ නැහැ කියලා හදාරිනවා. සමහර බෝධිසත්වරු ඉන්නවලු හොන්තට පාරමී පිරිච්ච කට්ටිය. එයාට කියනවලු රිදෙන තැන් තියෙනවා නම් එතන සීකරන එයා එතන සීකරන්නේ නැහැ. එයාට පාරමී වැඩි. ඒ ආචාර්ය මහන්සිය දන්නවා මෙයා වේදනාව මෙනෙහි කරන්නේ මට ඕනේ මේ කයේ රිදෙන තැන් වේදනාව තියෙන තැන් හඳුනා ගන්න මේ කයේ මේ වගේ අසනීපයක් වේදනාව කියන්නේ අසනීපයක් මෙවැනි රෝගී තත්ත්වයකට මේ කය නිතර නිතර ගොදුරු වෙනවා. විවිධාකාර වේදනාවන් කැක්කුමන් මට මන්තුලින් මතු වෙනවා. මේක දැනගන්න මේ පොඩි එකා මේක බලන්නෙම නැහැ. මූ ඉතුවක්කාරමි. අඬගා ලැබුවා. ඇයි? වේදනාව බලන්නේ නැද්ද? නෑ ස්වාමී. ඇයි? මේ මුළු කයම තුවාලයක්. මෙතන රිදෙන්නේ අඳුනගත්ත නිසා මෙතන රිදෙන්නේ නැත්තේ ඒ වේදනාව සියුම් වැඩි අඳුනගත්තේ නැහැ මුළු කයම තුවාලයක් හැමෙන් වැහිලා තියෙන නිසා මම හිතන තුවාලයක් නෙමෙයි කියලා මේ කයම තුවාලයක් තමයි. මස් මාළු කියන්නේ හැම ගලවලා ඒක තුවාල කන්නේ මිනිස්සු මාළු නෙමෙයි තුවාල කන්නේ. කුකුල් මස් බුරියානි තුවාල කන්නේ මිනිස්සු. අර සත්තුන්ගේ තුවාල කන්න සැරව කන්න මිනිස්සු හරි කැමති ආසයි. සැරවයම නිකන් අඟිලිත් එක ඒම ලෙව කනවා මිනිස්සු. ඇයි? ආසයි. ලේබොන් ආසයි. මාළුවේ මුයනකොට කපලා අර ගොඩාක් උයන්නේ ඕදන්නේ ලේ ටික යනවනේ. ලේත් එක්ක බීලා දානවා. අර යක්කුවා යක්කුත් ලේ බොනවනේ. එතකොට මුළු කයම තුවාලයක් නම් මම අඳුනගත්ත තන වේදනාව මෙනෙහි කරන එකද හොඳ මුළු ਸਰවාංගෙම තුවාල ਸਰවාංගෙම මේ වේදනාව තිනවා හැම සෛලයක්ම භ්‍රමණය වෙනවා නම් ඒ භ්‍රමණය වීම නිසා පීඩනයක්කට ගන්නවා ඒ කියන්නේ එතන කැක්කුමක් තියෙනවා සියුම් වැඩි අඳුනගත්තේ නැහැ. හැම සෛලයක් පරිදෙනවා හැම සෛලයකම වේදනාවක් තියෙනවා මුළු සර්වාංගෙම නිතරම වේදනාවකින් තමයි පසු වෙන්නේ හැබැයි අතන වැදුනනේ කනුවේ එද එතන විතරක් නෙදෙනවා කියලා මම හිතනවා අර හිතාන හිටියේ ආ මේක තමයි මගේ රූපේ මම අර ලස්සන ඒ කාලේනේ මම ගත්තේ මේ රූපේ ඒ රූපේ මම කියලා මම විශ්වාස කරනවා මෙතන රිදෙනවා කියලා මම විශ්වාස කරනවා එතන ඇත්තටම තියෙන විදීමක් නෙමෙයි ප්‍රාණ ශක්තියේ මදිකමයි එතන රිදෙනව නෙමෙයි ප්‍රාණ වායුවේ ගමන් කිරීමේ අවෛරතාවයන් ඔක්සිජන් මදිකමන් සෛල තැලිලා සෛල තැලිච්ච ප්‍රශ්නයක් තියෙන්නේ උෂ්ණත්වයේ මදිකමක් තියෙන්නේ උෂ්ණත්වයේ ගමන් කිරීමේ අපහසුතාවක් තියෙන්නේ ලේවල මදිකමක් තියෙන්නේ ලේවල ගමන් කිරීමේ අවෛරතාවයක් තියෙන්නේ ඒකල ඇත්තම කතාව. නමුත් මම කැනදි දෙනවා කියලා. මම වෙනම එකක් නේ මම කියන්නේ. මම කවදාවත් ඇත්ත කියන්නේ නැහැ. බොරුනේ කියන්නේ. බොරු කියලා කියලා පුරුදු වෙලා තියෙන්නේ වෙන මොකද්ද ප්‍රශ්නයල්ලු වෙන මොකද්ද කියනවා. දොස්තර මාත්‍රුත් මේක දන්නවා. ඉතින් මොකද්ද? දොස්තර මාත්‍යා මට පිළිකාවක් කියලා මට හිතෙනවනේ. දැන් දොස්තර මාත්‍යා ළමයා කියන්නේම බොරුනේ. හරි ඒක පැත්තකින් දෙන මොකද්ද වෙන්නේ වාට? නිතරම වමන යනවන්නේ දොස්තර මාත්‍යා. තාම මොනවද වෙන්නේ? කලන්තේ වාගෙත් දෙනවා නෝත්තර මාත්‍ය. ආ කලන්තේනවා වමන තව මොනවද වෙන්නේ? උස්ම ගන්න අමාරු නිකන් පපු ඉර කරනවා. ඔයාට තියෙන්නේ ඒක නෙමෙයි අමිල පිත්ත වාතය. නම මොනවද? අමිල හරි. ඔයාගේ නම තමයි ඔයාලම තියෙන. හරි ප්‍රඥන්න වෙට්ටි අදුනම හරියනවලු. දැන් කෝපිලිකාව. එයා හිතනවලු. එයාට මේම ප්‍රඥා තියෙනවා කියලා. ඔක්කොම අපට තියෙන්නේ ඇත්ත ප්‍රශ්න නෙමෙයි. අපි හිතාගත්ත ප්‍රශ්න. අපි විසින් මවාගත්ත ප්‍රශ්න තියෙනවාය කියලා අපි විශ්වාස කරන ප්‍රශ්න ගිහිල්ලා බලනකොට ඒ මේවා නැල්ලු වෙන එකක්ලු තිබිලා තියෙන්නේ. එන මේ වේදනානුපස්සනාව කියලා කියන්නේ අර සෛලත් එක්ක ක්‍රියාත්මක වෙන අර ගනුදෙනු වල මොනවාරි ප්‍රශ්නයක්. හැබැයි අපේ සිත එතන පීඩෙව්වාම මුළු ਸਰවාංගෙම තියෙන ප්‍රාණ ශක්තිය එතනට ඒක රාසි වෙනවා. ඒක බොහොම ඉක්මනට ඒක නිරෝගීම නිරෝගීමත් වෙනවා, නිවැරදි වෙනවා. නිවැරදි වුණාම අපි කියන සනීපයි කියලා. නිවැරදි වුණා කියන්නේ සෛල ටික නිවැරදි වුණා, පට්ටිකා හැදුණා පුදුමද මෙතන මේ ප්‍රාණවාතය අඩු වෙලා තිබුණානේ. සිත පීඩේව ප්‍රාණවාතය ඇවිල්ලා ඔක්කොම හරියට පිළිවෙල වුණානේ. එහෙම කියන්නේ කැක්කුම හොඳ වුණානේ, සනීප වුණානේ, ටිකට් කැපුවානේ. එයා වෙන එකක් තමයි කියන්නේ. එයා බොරු කියලා පුරුදු වෙලා සංසාරේ එන කවදාකවත් එයා දුරලා තියෙන දෙවිවරුන්ට දේවාලට ගිහලා මම ඇත්ත කියන්නෙම නෑ කියලා. කට හැරියොත් කියන්නෙම බොරුමයි. ඒ නිසා තමයි භාග්‍යතුන් වහන්සේ දේශනා කරන්නේ මේ තාපසේ රාත් වෙනකම් එයා ආයතන 6 වහලා දාන්න ඕනේ. එයා නිතරම සම්මා සතියෙන් සතර ඉරියව් 100 පීඨවල එයා හුදකලා වෙන්න ඕනේ. එහෙම නැතුව එයා ජනා කියන වෙන හැම මොහොතෙම එයාගෙන් කියවෙන්නේ බොරුවක් තමයි. එයා ඇත්ත දන්නේ නැහනේ. එද එයා මොනවද එකක් කියන කැම රසයි කියනවා. අඬ ගාලා මේක ටිකක් අනේ මේක රස නැහනේ. හරි. මේක මන්ද නියමට තියෙනවා. මේක අනේ මේක කන්න බෑ. මේක රස නෑ. හරි. මේක රස කිව්වේ ඇයි? ලුණුවේ මුඳට තියෙනවනේ. ආ මේක ලුණු දාලා නෑ. එතකොට ලුණු පොඩ්ඩක් ඉන්න ලුණු පැකට් එක අතට දෙන්න. මේක රසයිද? අනේ සම් මේක කන්න පුළුවන් මිනිස්සුන්ට. එතකොට දැන් මේකේ ලුණු ටිකක් දැම්ම රසයි කිව්වේ. එයා දන්නේ නෑ ඇත්තටම මේක රස කියන්නේ ඇයි කියන එක. බලන්න. එයාගේ තියෙන මුලාව එයා කියන්නේ බොරු. ඇත්තටම තියෙන ප්‍රශ්නය තමයි ලුණු යඹුල් එකතු වුනාම මේ කයට අවශ්‍ය යම් යම් රසායනික අවශ්‍යතාවයන් තියෙනනේ කැල්සියම් පොටෑසියම් මැග්නීසියම් කියලා ඒ vitamin A B C D කියලා ඌනතා තියෙනවා ඒවට කියන්නේ ඌනතා රසායනික ඌනතා ඒ කිමිකල් වල අවශ්‍යතාවය තියෙනවා අපි කන කෑම වල රාබු ගත්තාම බීට්‍රූට් ගත්තාම පරිප්පු ගත්තාම පොලොස් ගත්තාම අන්න ඒ අවශ්‍යතාවන් කයට ලැබෙනවා ඒ ලැබෙනකොට ඒවා අනුමත වෙනවා අනුමත වෙනවා. ඒ අනුමත වෙන ප්‍රියතාවයේ තමයිල මම කියන්නේ. තුම රසක් තියෙන්නේ. අර බබා හම්බෙන්න ඉන්න. ඒ අම්මා අඹුල් අදරස් බරස් ගාලා අපනවලු ගැට අඹ පැවිච්චම අඟවල්ලත් ඉරි වැටෙන අපිට එතරම් තියෙන මොකක්ද නැහැ මේ මනුස්සයාට වෙලා තියෙන අමනුස්සයෙක් වාගේ කියලා. එයාට පුදුම රසක්ලු. කුසියේ දරුවා නිර්මාණය වෙනවා නම් එයාගේ අක්මාවේ ක්‍රියාකාරීත්වය වැඩි, liver එකේ ක්‍රියාකාරීත්වය වැඩි. ඒ දරුවා නිර්මාණය කරන ක්‍රියාකාරීත්වය ඒ ක්‍රියාකාරීත්වය වැඩි නිසා එයාගේ කයට ඇඹුලුයි ලුණුයි වැඩිපුර අවශ්‍යයි. එහෙනම් ලුණු ඇඹුල් වැඩියෙන් ගන්නවා. ඇඹුල් කන්නේ අක්මාවේ ක්‍රියාකාරීත්වය වැඩි කරන්න. ලුණු කරන් ලුණු ගන්නේ ඒ නිර්මාණය වෙන දරුවා නිර්මාණය කරනකොට බයිස්රාවේ වැඩිපුර අයින් වෙනවා. ඒවා වකුගඩු වලින් පෙරලා ඉවත් කරන්න. වකුගඩුවල ක්‍රියාකාරීත්වය වැඩි කරන්න. ඒ නිසයි ලුණු ඇඹුල් ගන්නෙ. ඒක කය අවශ්‍යතාවයට ගන්නෙ. එහෙම නැත්නම් ලුණු වලට ඇඹුල් වලට තියෙන කෑදරකමට නෙමෙයි. ලුණු වලට ආසයි ඇඹුල් වලට ආසයි කියලා එයා එකක් කියනවා. ඇත්ත ඒක නෙමෙයි. ඇතුලේ වෙන ප්‍රශ්නයක් තියෙනවා. එහෙනම් මම යම්කිසි ආහාරයක් දැක්කම ප්‍රිය වෙනවා කියන්නේ ඒකේ තියෙන රසායනික ගුණය ඇසෙන් දැක්කාම ඇසෙන් තරංගෙන් ඒක සිතට අඳුනගත්තාම ඇතුලේ අඩුව තියෙන ප්‍රශ්න තියෙනවා කය කියන අනේ ඒක ඩක්ගලේ වන්න ඒකේ අවශ්‍යතාවය තියෙනවා ඒකේ අසුවල් රසායනික ගුණය තියෙනවා ඒක කයට වුණතාවයක් ඒක ලැබිලම නෑ අවුරුදු ගන්න ඉක්මනට ඒක දෙන්න ඒක කනකම් ඉවසයිමත් නෑ සම්පූර්ණ විද්‍යාවක් මේ තියෙන්නේ පුද්ගලී සත්වයක් නැමුළු රසායනික මේ සංඝටකලු තියෙන්නේ අනුත් එක්ක ගනුදෙනුවක්ලු තරංගත් එක්ක ගනුදෙනුවක්ලු. මෙන්න මේක දැක්කාමලු එයා ධම්මානුපස්සනාව චිත්තානුපස්සනාව මනාකොට ප්‍රත්‍යක්ෂ කරගත්තා වූ විද්‍යාඥයෙක් තාපස විද්‍යාඥයෙක් බවට පත් වෙනවා. එහෙනම් මේ වේදනාව හැමතැනම තියෙනවා. මෙතන වැඩිච්ච නිසා මෙතන විශේෂයෙන් වැඩිපුර රිදෙන නිසා එතන සෛලවල ආපදාව වැඩි නිසා මම එතන රිදෙනවා කියලා කියන අනිත්‍යං අනිත්‍යං හොඳයි ආන්දර. ඒවත් රිදෙනවා තමයි. එනම් කායානුපස්සනාව කියනකොට එයා මුළු ਸਰවාංගයේ පුරාම සිත පීඨවලා මුළු ਸਰවාංගයම මෙනෙහි කරනකොට එයාගේ සිත මුළු කය පුරාවටම වීදිලා තමන්ගේ ප්‍රාණ ශක්තිය එක හා සමාන්තරව හැම තැනටම මුළු කයම වීදිලා එයා නිරෝගීමත් හැබැයි ඒක මුළු කයටම වීදන නිසා සමහරට අර පැයකින් දෙකකින් නිරෝගී නිරෝගී වුණා වාගේ එහෙම වෙන්නේ නැහැ. දවස් දෙකක් හතියක් යයි. ප්‍රශ්නයක් නැහැ. මුළු කයම නිරෝගීමත්. එහෙනම් කායානුපස්සනාවේදී එයා මුළු කයම මෙනෙහි කරනවා. වේදනානුපස්සනාවේදී රිදෙන තැන මෙනෙහි කරන්නේ. එතන කායානුපස්සනාවෙම මුළු කයම මෙනෙහි කරනවා. මේ මුළු කයම රිදෙනවා. මුළු කය හැම සෛලයක්ම රිදෙනවා. හැම ඉන්ද්‍රියක්ම රිදෙනවා හැම ක්‍රියාවලියක්ම රිදෙනවා ලේ යනකොටත් රිදෙනවා එනකොටත් රිදෙනවා පිම්බෙනකොටත් වෙන අලු රිදෙනවා ඇකිලෙනකොටත් රිදෙනවා ලේ අදවත ඇතුළට යනකොටත් රිදෙනවා එළියට එනකොටත් රිදෙනවා අග්නියාසේ ඉන්සුලින් එක ඇදෙනකොටත් රිදෙනවා ඒ ඉන්සුලින් එක ග්ලූකෝස් වලට ලැබෙනකොටත් රිදෙනවා ග්ලූකෝස් ටික ඉන්සුලින් එක ඇතුළට එහෙම නැත්නම් අග්නියාසයේ ඇතුළට යනකොටත් රිදෙනවලු අනුමත වෙලා එළියට එනකොටත් රිදෙනවලු දාහනේ ගන්නකොටත් රිදෙනවා අයි අපන්න පාමි අවකගඩු ඔක්කොම ඇදෙන්න එපා ඇදිලා කරලා ඔක්කොම ක්‍රියාත්මක වෙන්න එපා ලුණු එක්ක වැඩ කරන ආයතන වෙනම තියෙනවා මිරිස් එක වැඩ කරනවලු හදවත මිරිස් දෙන්න දෙන්න ප්‍රෙසර් එක වැඩි වෙනවලු පම්ප් එකේ ස්පීඩ් එක වැඩි වෙනවා අර කරන්ට් එක වෝල්ටේජ් එක වැඩි කළා වාගේ පිස්ටන් වැඩි කළා වාගේ මිරිස් කණ්ඩ කණ්ඩ අදවතේ වේගය වැඩි. බටු කණ්ඩ කණ්ඩ අල කණ්ඩ කණ්ඩ පෙනවලු වල වේගය වැඩි. සීනි කණ්ඩ කණ්ඩ අග්නියාසේ වේගය වැඩි. අඹුල් කණ්ඩ කණ්ඩ පීකුදු වල වේගය වැඩි. ලුමු කණ්ඩ කණ්ඩ මේ වකුවාඩු වල වේගය වැඩි. ඒ හැම රසකටම ඉන්ද්‍රියන් වල ක්‍රියාකාරීත්වය වෙනස් වෙනවා. ඒ හැම රස හයකටම ක්‍රියා කරන ඉන්ද්‍රියන් ඇතුලේ තියෙනවා. මේක කම්මලක් වාගේ. එහෙනම් හැම ඉන්ද්‍රියක්ම ක්‍රියාත්මකයි හැම සෛලයක්ම භ්‍රමණයයි හැම මොහොතෙම මොනවද එකක් ඇතුලේ වෙනවා නිතරම අර යකාගේ කම්මල වාගේ මොනවද එකක් තලනවලු පොඩි කරනවලු අඹරනවලු පොඩි කරනවලු උණු කරනවලු වක් කරනවලු මුවත් තියනවලු ඕම් කය පුලපතිස් දෙකම වැඩ එහෙනම් මම ධනිස විතර රිදෙනවා කියන එක මොනතරම් දෘෂ්ටියක්ද මගේ මුළු ඇඟම රිදෙනවා හැම ඉන්ද්‍රියක්ම රිදෙනවා හැම සෛලයක්ම රිදෙනවා එයා වේදනානුපස්සනාව කායානුපස්සනාවට සමාන්තර කරා දෙක එකට එකතු කළා. මේ සෑම සෛලයක් තුළම ක්‍රියාකාරීත්වය අයම් භ්‍රමණය වුණත් එයා අකල් මරණය අකල් මරණය ඕනෝට වඩා ක්‍රියාත්මක වුණොත් ඒත් අකල් මරණය ක්‍රියාත්මක නොවී තිබුණොත් ඒත් කුණ වෙනවා ඒත් අකල් මරණය ක්‍රියාත්මක වුණොත් කාලාන්තරයක් යනකොට ඒත් නකල් මරණ. එයාගේ න්‍යාස්තිය පිටින් ඉවරෙච්චකම එයා මැරෙනවා. එහෙනම් මේ සෛල එකක්වත් ස්ථිර වශයෙන් පවතින්නේ නැහැ. ක්‍රියාත්මක වුණත් නැවතුණත් එයා මැරෙනවා. එකක්වත් පවතින්නේ මගේ ස්වરૂපය පැයෙන් පැයට වයසට යනවා. මම ජීර්ණය වෙනවා, දි รา පත් වෙනවා. මෙන්න මේ ධර්මතාවය අම්ම සෛලයකින්ම දැක්කාම එයා ධම්මානුපස්සනාව, කායානුපස්සනාව, වේදනානුපස්සනාවට සමාන කළා. ඒ තාපසයා මේ හැම දෙයක්ම සිතින් දකිනවා. පුදුම වැඩ මේ ඔක්කොම දකිනවා. ඒ දකින කෙනාවත් දකිනවා. එහෙනම් මම කවුද? මම කියලා කෙනෙක් කොතනද ඉන්නේ? කොතනද කොතනින්ද ආවේ යා? කොහොමද මේ කෙනෙක් නිර්මාණය වුනේ? මේ අදවත මම කියලා හිතනවා. පේනවනේ ඒ ඒ පේන එක ඒ කැමරාවෙන් එන ඒ රූපේ මම කියලා හිතනවා. හැයෙනවනේ ඒ හැයෙන එක මම කියලා හිතනවා. කනකොට දැනෙනවනේ ඒක මම කියලා හිතනවා. අල්ලනකොට අවු වෙනවනේ. ඒ අල්ලන මේක ඒ අත්තික මම කියලා හිතනවා. මේ ආයතන හයලු වරදවා වැටීම නිසා, වැරදි වැටීමක් නිසා පුද්ගලයේ සත්වයක් බවට පත් වෙලා තියෙන්නේ. ඒක ක්‍රියාකාරීත්වයක් පමණයි. මේක ක්‍රියාකාරීත්වයක් කියලා දැනගත්තාම ආයතන ටික තියනවලු ඒකේ ඊටපු දෘෂ්ටි අර පුද්ගලයා කෙනෙක් කරන අතුරුදාන් වෙලා. පින්ඩපාත යනකොට පොලිපාර පූජා කරනවා. ඔළු පාර වැදුන බව දැනගත්තා. දැනගත්ත සිත හතරියා සරියුත් මහරහතන් වහන්සේ ජේතවනාරාමයට වඩිනවා. උන්වහන්සේ ඉවසීමෙන් අග්‍ර මහා ප්‍රඥාවන්තයෙක්. උන්වහන්සේගේ ඉවසීම චෙක් කරද්ද අර බමුණේ කරපු වැඩක් ඕක. පොළුපාර පූජා කරන පින්ඩපාත යනකොට. පොළුපාර වැදුන බව දැනගත්තා. දැනගත්ත සිතවිල්ල අතහැරියා. පොළුපාර අයිමි වුණා. උන්වහන්සේ වැඩියා. ඇදලා බැලුවේ නැහැ. අරයා වෙවුලන්න ගත්තලු. කොහොමද ඒ කායानुපස්සනාවේ අවබෝධය? ඒ වේදනානුපස්සනාවේ අවබෝධය ඒක ප්‍රත්‍යක්ෂ කරපු ධම්මානුපස්සනාවේ අවබෝධය ඒ තුනම පාලනය කරපු චිත්තානුපස්සනාවේ අවබෝධය අර බමුණ වෙවුලඳ ගත්තලු සතර සටිපට්ඨානය මෙන්න මේ විදිහට තියෙන්න ඕනේ තපස්වරයාගේ ජීවිතය තුළ එයා සතර සටිපට්ඨානයෙන් ජීවත් වෙනවා එයා සතර සටිපට්ඨානේ සියලු නාම රූපයෝ මැඩලනවා මායя පරාජය කරනවා. මෙන්න මේ ආකාරය අවබෝධයෙන් එයා වාසය කරනවා. කය පිළිබඳව ඒ කය අටගන්න වේදනාව පිළිබඳව ඒ වේදනාව අවබෝධ කරගන්නා වූ ධර්මය පිළිබඳව ඒ සියලුම දේවල් තේරුම් ගන්න ප්‍රත්‍යක්ෂ කරන නිදාස් කරන චිත්තානුපස්සනාව පිළිබඳව මේ විදිහට තපස්වරු දකින්න ඕනේ. තව ක්‍රම තියෙනවා. ඕනතරම් ගැඹුරු ක්‍රම තියෙනවා. ඒ ක්‍රම භාවිතා කරන්න ඕනේ. දාහනේ වළඳලා තමා සතර සටිපට්ඨානේ තමන්ගේ මාන ජීවිතය ගත කරන්න දක්ෂ වෙන්න ඕනේ. එහෙනම් අද උදෑසන අපි කායානුපස්සනාව පිළිබඳව අපේ කමඨාන් මාර්ගය පිළිබඳව අපි කරපු සියලු සාකච්ඡාවල් මෙතනින් අපි නිමා කරනවා සියලුම දෙනාට තෙරුවන් සරණයි